එෙහිදී ඒ ඒ අවස්ථානුරූපීව කාලයට අදාළව වන කරුණුත් සමග ඔබට භාවනාව පිළිබඳව පසුගිය වැඩසටහන් තුළ හඳුන්වා දුන්නා. මොකද ඒ ඒ සුදුසු අවස්ථාවල ඔබේ හිත තුළ ඇතිවන චේතනාවන් හඳුනාගෙන ඊට ප්‍රතිවිරුද්ධව ඒ භාවනා කිරීම යුතු නිසා අපි භාවයේ තීති කියලානේ කියන්නේ භාවනා කියලා කියනකොට අපි සිත දියුණු කරන නිසා නැතිනම් වඩන නිසා තමයි ඒකට අපි භාවනා කියලා කියන්නේ. එතකොට හිත දියුණු කිරීමේදී සිත වැඩිීමේදී එහි තිබෙන ප්‍රධානම ලක්ෂණය තමයි අපි හිත පිළිබඳව අවබෝධ කරගෙන හිත පිළිබඳව තේරුම් අරගෙන ඒක सिद्ध කරන එක. කියන්නේ හිතේ ස්වභාවය මොකද්ද කියන එක තේරුම් ගත්තාම හිතේ තිබෙන කුසල සහ අකුසල නිස්කිත ස්වභාවය තේරුම් ගත්තාම ඒක භාවනාවට හරි පහසුයි. දැන් රාගය ඇති වෙලා තියෙනවා නම් අපි රාගය ඇති වුණු අවස්ථාවක ඒක තේරුම් ගත්තාම අපි දන්නවා දැන් ඒ වෙලාවට වැඩි යුතු භාවනාව මොකක්ද කියලා. ඒ වෙලාවට අපේ මූලික කර්මස්ථානයේ මෛත්‍රී භාවනාව වුණත් අපි මෛත්‍රිය නෙමෙයි ඒ වෙලාවට ප්‍රගුණ කරන්නේ. රාගයට ප්‍රතිවිරුද්ධව යන දෙයක්. ද්වේෂයේ හිතේ අමනාපය වැඩි වෙන වෙලාවට අපි ඒ වෙලාවට වඩන්නේ අසුභය වගේ කර්මස්ථානයක් නෙමෙයි. අපි ඒ වෙලාවට වඩන්නේ මෛත්‍රිය වගේ කර්මස්ථානයක්. අන්න ඒ නිසායි කියව අපේ හිත හැසිරෙන විදිහ අනුව තීරණය කරලා ඒ දේ අනුව බලලා අපි සුදුසු කර්මස්ථානයක් තමයි ඒ වෙලාවට වැඩි යුතු වෙන්නේ. කොටින්ම කියනවා නම් අර අපි භාවනා වැඩසටහනේදී භාවනා පිළිබඳව හඳුන්වා දෙනකොට සබ්බත්තික භාවනා සහ පාරිහාරීය භාවනා කියලා භාවනාවේහි ප්‍රධාන කොටස් දෙකක් පිළිබඳව අපි හඳුන්වා දුන්නා. ඒ කියන්නේ අපේ මූලික එක කර්මස්ථානයක් තබා ගත යුතුයි. ඒ වගේම මේ කර්මස්ථානයට අදාළ වෙන අනිකුත් පහසුව සඳහා පාවිච්චි කරන නිතර පාවිච්චි කරන්නට පුළුවන් තව එක කර්මස්ථානයක් තබා ගත යුතුයි. එහිදී ප්‍රධාන වශයෙන්ම සිත එකඟ කරලා ධ්‍යාන සමාපatti උපදවන්නට පුළුවන් ආකාරයේ කර්මස්ථානයක් අපිට ප්‍රගුණ කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒක අපි ප්‍රධාන කර්මස්ථානයේ විදිහට ඒක තමයි වඩන්නේ. දැන් උදාහරණයක් ඇටියට ආනාපාන සතිය. අපි ආනාපාන සති වගේ භාවනාවක් අපි තියාගන්නවා. කාය චිත්ත විවේකයන් ලැබුණාම අපිට පුළුවන් ඒ කමතහන තුළ සිත මෙහෙවමින් දැඩි ලෙස කෙලස් තවමින් වීරය කරමින් සමතය ප්‍රධාන මූලික කරගෙන හිත දියුණු කරන්න. හැබැයි අපිට අනිකුත් වත්පිළිවෙත් කටයුතු සිද්ධ කරනකොට අපිට ඒ කර්මස්ථානය වඩන්න අපහසු නිසා අපි තබා ගන්නවා තව කුසල නිස්සිත භාවනාවක් අපි හිතමු බුද්ධානුස්සතිය තබා ගන්නවා. එයා බුදුගුණ පිළිබඳව මනස්කාරය කරමින් එයා කරන වැඩ කටයුතු සිද්ධ කරනවා. ඊට පස්සේ ආපහු එයා අනෙක් කටයුතු සිද්ධ කරනකොට වැඩ කටයුතු නැති අවස්ථාවලදී භාවනාවේ නියැලෙනකොට අපව ආනාපාන සතිය මුල් කරගෙන කරනවා. මේ තමයි සමතේ වැඩිීමේදී පොදුවේ ගත්තාම අපි භාවිත කරන ක්‍රමය. දැන් මේ හඳුන්වා දීමත් එක්කම පැහැදිලි කරන්නට යෙදුනා අපි ශ්‍රාවකයා. නැතිනම් මේ භාවනාව වඩන කෙනා. අපි භාවනා වචනයෙන් ගන්නවා නම් යෝගාවචරය. අපි වර්ගීකරණය කරනවා. තමයි භික්ෂුන් වහන්සේලා ඉන්නවා. අද නම් සිල්මාතාවන් ඉන්නවා. ඊට පස්සේ උපාසක උපාසිකාවන් අපි ගත්තාම කොටස් දෙකකට බෙදන්නට පුළුවන් අනගාരിക උපාසක උපාසිකාවන් සහ ගෘහස්ත උපාසක උපාසිකාවන් විදිහට. එතකොට අනගාരിക උපාසක උපාසිකාවනුත් අගාരിക උපාසක උපාසිකාවන් මේ කාටත් අපි පොදුවේ කර්මස්ථාන කතා කරනකොට පොදුවේ කතා කරන සීමාව වගේම පුද්ගලිකව ආමන්ත්‍රණය කළ යුතු සීමාවකුත් තිබෙනවා. දැන් මේ භාවනා වැඩසටහනෙන් අපි මූලික වශයෙන්ම ඉලක්කගත කරන්නේ අනගාരിക ඉන්න උපාසක උපාසිකාවන් කියන කොටසක් නෙමෙයි. ඒ අයටත් අර භික්ෂු භික්ෂුණීන්ට අදාළ වෙන කර්මස්ථානම ඒ විදිහටම දියුණු කරගෙන යෑම කතා කරන්නට පුළුවන්. මොකද ඒ අය ගොඩක් සම්බාධ රහිතව වාසය කරන අය නිසා. ඒ අයත් සම්බාධ අඩු පිරිසක් නිසා. හැබැයි මේ භාවනා වැඩසටහනේදී මේ භාවනාව කියා දෙනකොට බොහොම සියුම් තැන් සමාපත්තිය උපචාරාර්පණා මට්ටම් අපි බෙදා දක්වන්නේ නැතිව සාමාන්‍ය මට්ටමින් භාවනාව ප්‍රගුණ කරන හැටි කියාගෙන යන්න තියෙන හේතුව තමයි මේක අපි ඉදිරිපත් කරන්නේ නැතිනම් මේ අවවාද දෙන්නේ මේ භාවනාව ගැන කියා දෙන්නේ අගාරික උපාසක උපාසිකාවන්ට නිසා. ඒ කියන්නේ ගෘහයක ගිහිගෙදරක ජීවත් වෙන සාමාන්‍ය දිනදා කටයුතු සිද්ධ කරගෙන වාසය කරන පිරිසකට නිසා. එතකොට ඒ පිරිසට නිතරම හිත විසිරෙනවා, විසිරෙන අරමුණු බොහෝමයි, හිතන්න දේවල් තියෙනවා, කරන කියන වැඩ කටයුතු තියෙනවා. ඒ වගේම සමාජය නිරන්තරයෙන් ඇසුරු කරනවා, නිරන්තරයෙන්ම සමාජය ඇසුරු කරනකොට සමාජයේ පැත්තෙන් ඇතිවන පීඩාවන් තියෙනවා, සමාජයේ පැත්තෙන් ඇතිවන බාධාවන් තියෙනවා. ඒ වගේම සමාජීය මෙහෙවීම් මෙහෙවීම් හමුවේ ඔවුන්ගේ සිත් ඒ අනුව මෙහෙ වෙන බව දකින්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ නිසා තමයි භාවනා පිළිබඳව කතා කරනකොට ඒ කාලයට ගැලපෙන විදිහට ඔබේ මනස තුළ ඇතිවන්නට පුළුවන් අරමුණු පිළිබඳව ඔබ බුද්ධිමත්ව සිතා බැලිය යුත්තේ භාවනා කරනකොට. ඒ හිත යන විදිහ ගැන බලන්නට ඕනේ. දැන් අපි සමාජයේ හිතේන ඇති වෙලා තියෙන තත්ත්වයන් අපි හිතමු මේ අපේ රටේ දැනට ඇති වෙලා තියෙන ආර්ථික සහ මේ ඇති වෙච්ච අර්බුදකාරී තත්ත්වයන්. ඒකට මේ දේවල් දිහා බලාගෙන ඉන්නකොට පරිපාලන මේ තන්ත්‍රයන් තුලින් ගන්න දේවල් ගැන කතා කරනකොටත් ඇතැම් වෙලාවට කෙනෙකුගේ හිතට බොහොම විභුක්සාජන ජනක අප්‍රසන්න සහ හිතේ ද්වේෂය අමනාපය ඇතිවීම තමයි දකින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ වගේ සංකල්ප උනත් අපි ධර්මයත් එක්ක සංසන්දනය කරලා බලනකොට අපි තේරුම් ගන්නට ඕන දේ තමයි අපි ඕනවට වඩා ඒ දේවල් පසුපස හඹා යෑම තුළ අපිට භාවනාවක් වඩන කෙනෙක් විදිහට හිත දියුණු කරන කෙනෙක් විදිහට හිත රකින්න කෙනෙක් විදිහට අපිට වන්නේ හානියක්. එකෙන් අපිට වැදගත් දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් සමස්තයක් විදිහට ශාසනය ගැන කල්පනා කරලා යම් කිසි ශාසනය රැකවරණය සඳහා රටේ රැකවරණය සඳහා ඒ ප්‍රශ්නේ ඔබට විසඳන්න පුළුවන් නම් පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් ඒක ගැන හිතුවට කමක් නැහැ. හැබැයි ඔබට ක්‍රියාත්මක වන්න තියෙන මොහොත වෙනකන් ඇවිලෙන්නේ නැතුව ඉන්න එක තමයි වැදගත්ම දේ වෙන්නේ. අන්න ඒ නිසා ඔබේ හිත රැක ගැනීම කියන එක හැම මොහොතකදීම ඉතාම වැදගත්. සම්මුති පැවැත්ම ගොඩනගා ගන්න එක වගේම ඔබ දැක්ක දැක්ක යුතු දේ තමයි හිත ආරක්ෂා කර ගැනීම කියන එක. හිත රැක ගැනීම කියන එක. හැම තැනකදීම හිත ගැටෙන්න නොදී හිත ආරක්ෂා කර ගැනීම. මොකද ගැටුණා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔබ සිද්ධ කරගන්නේ අකුසලයක්. ඒ වගේම හිත නිතරම මේ දේවල් ඒ තොරතුරු පස්සේ යනකොට හිත ගැටීම් සාගත ස්වභාවයක හැම වෙලාවකදීම රැඳෙන්න පටන් ගන්නවා. ඒ යම් යම් කාල පරිච්ඡේදවල ඒ සිදුවෙන සිදුවීම් නිසා සමහර වෙලාවට ඒ කාල පරිච්ඡේදය තුළ වාසය කරන සමූහයක් මිනිස්සු දුගතිගාමි වෙනවා. ඒ ඒ ඇවිල්ලා ඒ කාලයේ හිතින කාල විපත්තිය කියලා කියන අපි ඒකට. ඒ කාලයේ විපත්ති. ඒ කියන්නේ විපත්තිදායක කාලයක ඉපදුනහම සමහර වෙලාවට කුසල් කරගන්න පුළුවන් අය වුණත් අකුසල් තමයි සිද්ධ කරගන්නේ. අන්න ඒ නිසා මේ කාල විපත්තිය ඇතුලේ ඔබ මේ විපත්තිය කාල විපත්තියක් බවට පත් නොකර ගැනීමේ වගකීම ඒක අනිත්‍ය සතුව නෙමෙයි තියෙන ඔබ සතුව. එතකොට ඔබ හිත රැක ගන්නට ඕනේ. එහෙනම් ඔබේ හිතට එන අරමුණු වල ඊට ප්‍රතිපක්ෂව ඔබ වැඩිය යුතු මානසිකාරය ගැන ඔබ බොහොම කල්පනාකාරීව තේරුම් අරගෙන सिद्ध කරන්නට ඕනේ. ද්වේෂය පැත්තට බර සිතුවිලි නිරන්තරයෙන් එනවා නම් ඔබ වැඩිපුරම භාවිත කළ යුතුයි මෛත්‍රිය කියන දේ. ඒ වගේම ඔබට මේ පැත්තෙන් ආදීනව සංඥාව කියන එක ලෝකයේත් එක්ක අපි නිතර ගැටෙනකොට අපිට ඇති වෙන ආදීනමේ පිළිබඳව අපි ගැටීමෙහි තිබෙන નિરර්ථක බව පිළිබඳව කල්පනා කරන්නට ඕනේ. ඒ එතකොට මෙහෙම කිව්වහම කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ කියන්නේ අපි සම්මුතිය තුළ අපි මේ පැවැත්මට විරුද්ධව කටයුතු කරන්න එපා කියලා කියන එක. නෑ එහෙම සම්මුතිය ගැන කතාවක් නෙමෙයි මෙතනදී මේ කරන්නේ හිත ගැන කතාවක්. එතකොට හිතේ පිළීම කියන එකට හිත විනාශ වීම කියන එකට කිසිම දෙයක් බාහිරින් එන්නේ නෑ අපිට රැකවරණය හදලා දෙන්න. ඒකට පිහිට තමන්ම තමයි. තමන්ම තමයි හිත හදාගත්තොත් තමන්ට යහපත වෙන්නේ. ඒක වරද්ද ගත්තොත් ඒකේ අයහපතක් Tamanටම තමයි. අන්න ඒ නිසා මේ කතා කරන්නේ හිත හදා ගැනීමේ පණිවිඩය පිළිබඳව. ඒක කෙන කෙනාට බාහිර දෙයක්. එතකොට මේ හිත සකස් කරගන්නකොට අපේ හිතේ පවතින ධර්මයන් පිළිබඳව අපි හැම අවධානයේ නිරන්තරයෙන්ම පසුවන්නට ඕනේ කුසල අකුසල ධර්මයන් ගැන. අකුසලයක් ඇති වෙනකොට අකුසලයේ දුරු කරන්න ඕනේ කුසලයක් උපදිනකොට කුසලය පවත්වා ගන්නට ඕනේ වැඩි දියුණු කරන්නට ඕනේ ඒ විදිහට අපි වාසය කරන්නට ඕනේ එතකොට අන්න එලෙස වාසය කිරීම තුළ තමයි අපිට පුළුවන්කම තියෙන්නේ අපේ සිත භාවනාවට වඩාත් කර්මන්නේ සිතක් බවට පත් කරගන්නට. එතකොට මේ කාලෙදී බොහොම උචිත සහ ගොඩක් අපේ මගහැරී යන භාවනාවක් තමයි දේවතානුස්සතිය කියලා කියන්නේ. දැන් මේ දේවතානුස්සතිය කියලා කියනකොට මේ අනුස්සති භාවනාවන්ගෙන් ඇතම් කෙනෙක් මේ දේවතානුස්සතිය කියන දේ ප්‍රතික්ෂේප කරන්නටත් පෙළඹෙනවා. බුදුහාමුදුරු දෙවියන් ගැන පිළිබඳව අනුස්සතියක් දේශනා කරලා නැහැ. මේකෙදි කියන්නේ ද්වයතාවය දකින්න කියලා මේකට මේ වචන ආරූඪ කරන අර පද බිඳ බිඳ අර්ථකථන දෙන්න හදන ඇතමුන් විසින්. නමුත් බුදුරජාණන් වහන්සේ දේවතාවන් පිළිබඳව දේවතානුස්සතිය පිළිබඳව අනුස්සති භාවනාවක් හැටියට පෙන්වා දෙනවා. ද්වයතානුපස්සනා සූත්‍රය කියලා ද්වයතාවය පිළිබඳව කතා කරන වෙනම ගැඹුරු ධම්පරයයක් තියෙනවා. ඒකත් ඒ අර විකෘති මතධාරීන් ඉදිරිපත් කරන කරුණු ද්වේතාවය ගැන එකක් නෙමෙයි වෙනම කතාවක්. මෙතනදී අපි තේරුම් ගන්නට ඕනේ දේවතානුස්සතිය කියලා කියන්නේ කොහොමද කොහොමද අපි දේවතානුස්සති භාවනාව ජීවිතයට පුරුදු පුහුණු කරන්නේ. දේවතානුස්සති භාවනාව સિદ્ધ කිරීමෙන් අපිට ලැබෙන ආනිසංස මොනවද? පහසුව මොනවද? මේවා ඊටාම වැදගත්. දේවතානුස්සතිය වඩන කෙනෙකුට පළවෙනි ලාභය තමයි ලැබෙන තමන්ගේ සිත පිළිබඳව තිබෙන පූර්ණ අවධානයක් ලැබීම සිහියක් තමන්ගේ සිත පිළිබඳව නිරන්තරයෙන්ම සිහි පැවැත්ම ලැබෙනවා ඒ වගේම තමයි ඉන්ද්‍රිය සමතාවය ලබා ගන්නට පුළුවන්කම තියෙනවා භවනාව ගැන කතා කරනකොට අපිට ඒක ඉගෙන ගන්න පුළුවන් ඉන්ද්‍රිය සමතාවය උපදිනවා දෙවෙනි කරුණ තුන්වෙනි කරුණ තමයි දේවතා සભ્યත්වයේ පිළිබඳව හිතන නිසාම දෙවියන්ට ප්‍රිය පුද්ගලයෙක් බවට පවා ඒ පුද්ගලයාපත් වෙනවා. ඒ වගේම ලෞකික ජීවිතය තුළ උනත් ඔහු මහේශාක්‍ය පුද්ගලයෙක් බවට පත්වන්නට ඒ සංකල්පනා හේතුවක් බවට පත් වෙනවා. ඒ වගේම ලෝකෝත්තර සමාධියක් ලබන්නට ලෝකෝත්තර මට්ටමේ ඥාන දර්ශනයක් උත්පාදනය කරගන්නට සමර්ථ වන විදිහේ චිත්ත ඒකාග්‍රතාවයක් උපදවා ගන්නට ඔහුට පුළුවන්කම තියෙනවා. මෙන්න මේ වගේ ආනිසංස සමූහයක් අපිට මේ දේවතානුපස්සනාව තුළින් ලබන්නට පුළුවන්කම තියෙනවා. එතකොට දේවතානුපස්සනාව කියලා කියනකොට මොකද්ද මේ දේවතානුපස්සනාව කියලා කියන්නේ? කොහොමද අපි දේවතානුපස්සනාව වඩන්නේ? දේවතානුපස්සනාව කියලා කියන්නේ දෙවියන් පිළිබඳව කොටින්ම පවත්තන මානසිකාරය සහ තමා පිළිබඳව පවත්තන මානසිකාරය. දෙවියන් පිළිබඳව පවත්තන මානසිකාරය කියන එකෙන් මේ දිව්‍ය ලෝකයේ පිළිබඳව තණ්හාවෙන් ඇසුරු කරන එක නෙමෙයි මෙතනදී කියන්නේ කියන්නේ දිව්‍ය ලෝකෙ මෙහෙම මෙහෙම සැප සම්පත් තියෙනවා මේ මේ තැන්වල මෙහෙම සැප විඳිනවා කියලා කියලා තියෙනවා මට යන්න තිබුණා නම් හොඳයි මෙහෙම තැනකට එහෙම කතාවක් හිතන එක නෙමෙයි දේවතානුපස්සනාව කියලා කියන්නේ දේවතානුපස්සනාව කියලා කියන්නේ අපි කුසල හේතු පිළිබඳව අවබෝධය ඇති කර ගැනීම. කුසල හේතුවක් මගින් ලබන ආත්ම භාවයක් කුසල ඵලයේ හේතුවක විපාකයක් තමයි දිව්‍ය ලෝකයක් කියලා කියන්නේ. එතකොට අර කාමයේ පැත්තෙන් අපි අද ඕලාරික මට්ටමක විඳිනකොට මීට වඩා සුකුමතර වූ කුසල විපාකයක් නිසා උත්පත්තිය ගන්න ප්‍රතිසන්දි ගන්න තැනක් තමයි දිව්‍ය ලෝකය කියලා කියන්නේ. ඒකට කාම ධාතුව තුළ මිනිස්සෙක් හැටියට උපදිනකොට ඒ උපදින්නේ මෞකසක් අරමුණු වීම තුළ ඕලාරික ශරීරයක් ඕලාරික නාම රූප මට්ටමක් හදාගන්න පුළුවන් තැනක තමයි ඒ ප්‍රතිසන්දිය ලැබෙන්නේ. එතකොට ඒ කුසලය අර ඊටාම බලවත්ම බලවතර කුසලයක් බවට පත් නොවන නිසා තමයි ඒ මට්ටමක ප්‍රතිසන්දියක් ඒ විදිහට ලැබෙන්නේ. හැබැයි මේ කුසලයේ ඊටාම සියුම් බලවත් කුසලයක් බවට පත් වෙනකොට ඒ බඳු සිතක ඒ කාම නිස්සිත ප්‍රතිසන්දිය ලබා දෙන්නට පුළුවන් වන ආත්ම භාවයක්. ඒ කියන්නේ ශක්තිමත් කුසල විපාකයක් හැටියට තමයි එතනක උපදින්නේ දිව්‍ය ලෝකෙක. ඒකට දෙවියෝ උපදින්නේ මේ මිනිස්සු උපදින විදිහ කතාවකින් නෙමෙයි දෙවියෝ උපදින්නේ ඕපපාතික ප්‍රතිසන්දි විදිහට. ඕපපාතිකයි කියලා කියන්නේ දෙවියෝ පරිපූර්ණ ආයතන ඇතිව පරිපූර්ණ අංග ඇතිව ඕපපාතිකව ඉබේ පහළ වෙන සත්ව කොටහසයක්. එතකොට ඒ සත්ව කොටහසයන් අතර ඇතැම් තැනක දැක්කෙනවා විවිධ ස්තර තිබෙනවා විවිධ මට්ටම් තිබෙනවා. ඇතැම් දෙවිවරු දෙවිවරුන්ගේ දරුවෝ ඉන්නවා. එතකොට ඒ දරුවෝ කියලා කියන්නේ මේ මව් කුසක තබාගෙන ඉඳලා බිහි කළා වූ මට්ටමක නෙමෙයි. ඒ කුසල ප්‍රතිසන්දිය තුළ ඇතැම් අය දරු ඒ විදිහට බලාපොරොත්තුවක් තියෙනකොට ඒ බඳු තැන්වල ඒ පින් ඇති අය පහළ වෙනවා. එතකොට මේ දෙවියාගේ දරුවෙක්කයි සම්මුතියක් තියෙනවා. අන්න ඒ ආකාරයට ඒ ලෝකයේ තුල ඒ ලෝකයට අනන්නේ. ඒ කියන්නේ අපි මනුස්ස ලෝකයෙන් අනන්‍යතාවනේ අපි හඳුනගෙන තියෙන්නේ. මේ සියලු අනන්‍යතා එතෙන්ට අදාළ කරන්න එපා. ඒකට ඒ ලෝකයේ භූමිකාව තමයි ඒක. ඒකට මෙන්න මේ විදිහට දිව්‍ය ලෝකයක දිව්‍ය තලයක උපදින්නේ බලවතර කුසලයකින්. තාම බල සම්පන්න කුසලයකින්. එතකොට දේවතානුපස්සනාව තුල සිදු කරනු ලබන්නේ අනේ දිව්‍යමය ආත්ම භාවයක් ලබන්නට දෙවියෙක්ව උපදින්නට හේතු වුණ කුසල හේතු පිළිබඳව මානසිකාරය කිරීම සහ තමන්ගේ සිතෙහි පවත්නා ඒ කුසල ධර්මයන් පිළිබඳව මානසිකාරය කිරීම. කොටිම කිව්වොත් ඔබ තමයි දේවතානුපස්සනාව කියලා කියන්නේ. නැත්තම් දෙවියෝ විඳින සැප ගැන හිතේ තින්න එක එහෙම නෙමෙයි. එතකොට අනේ මටත් තිබ්බනම් හොඳයි කියලා මෙහි ලෝභෙන් ඉඳලි ඉවර වෙලා ඒක තවත් එතෙන්ට ලෝභය ඇති කරගෙන ඒ අකුසල් සිද්ධ කරගෙන ඉන්න භවනාවක් නෙමෙයි දේවතානුපස්සනාව කියලා කියන්නේ. එතකොට අපි දිව්‍යමය ආත්ම භාවයක උපදින්නට අපි අපිට කතා වස්තු ඕනනම් ගන්න පුළුවන් මේ මේ දෙවියා මෙහෙම කුසලයක් කරලා චාතුම් මහරජකේ ඉපදුනා. එහෙම නැතිනම් යාම දිව්‍යලෝකෙ ඉපදුනා. තුසිතේහි ඉපදුනා. තාවතින්සේ ඉපදුනා. යාමේහි මේ විදිහට ඉපදුනා. මේ ආදී ලෙස අපිට මේ පරිනිම්මිත වශවත් දිව්‍ය ලෝකේ, ඒ වගේම නිම්මාන රති දිව්‍ය ලෝකේ, ඒ වගේම යාමයේ, තුසිතයේ, ඊට පස්සේ චතුම් මහා රාජිකාවේ මේ විදිහට අපිට දිව්‍ය ලෝකයන් වල ඉපදිච්ච විදිහ. ඒ කියන්නේ තවතිසා සහ චතුම් මහා රාජිකා කියන මේ දිව්‍ය ලෝක හයේ අපිට උපදින්නට හේතුන විදිහ. පිළිබඳව කල්පනා කරලා බලන අපි කතා වස්තුවල දැන් අපිට අහන්නත් ලැබෙනවා. විමානවත්ව ආදී දේවල් වල විමාන වේමානික ආත්ම භාව ලබන්නට හේතු වෙච්ච දේවල් කුසල් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ත්‍රිපිටකය තුළ අපිට බොහෝ කතා ප්‍රවෘත්ති තිබෙනවා. දෙවිවරු ඇවිල්ලා තමන් කළ කුසල් පිළිබඳව සඳහන් කරන කතා ප්‍රවෘත්ති. බුද්ධ දේශනාව ඇසුරෙන් කුසල විපාක විදිහට කතා කරන ගැඹුරු ධර්ම කාරණා තිබෙනවා. මේ සියල්ලංගෙම එකතුවක් තමයි දේවතානුස්සතියට පාදක වන්නේ. එතකොට යම් ශ්‍රද්ධාවකින් යම් සීලයකින් යම් සුතයකින් යම් ඡාගයකින් යම් ප්‍රඥාවකින් දෙවියෝ ඉපදුනා නම් දේවත්වයට යන පුද්ගලයෙක් සතුව එබඳු මට්ටමේ ශ්‍රද්ධාවක් නම් තියෙන්නේ. ඒ ශ්‍රද්ධාව මා කෙරෙහි තියනවාද? තමන් පිළිබඳව බලනවා. තමන් පිළිබඳව බලමින් තමාගේ ශ්‍රද්ධාව මේ මට්ටමට සමාන කරනවා. තමන්ගේ ශ්‍රද්ධාව ඒ මට්ටමට සමාන කරනවා. තමන්ගේ සීලය ඒ මට්ටමට සමාන කරනවා. තමන්ගේ සිතය ඒ මට්ටමට සමාන කරනවා. ඡාගය ඒ මට්ටමට සමාන කරනවා. ප්‍රඥාව ඒ මට්ටමට සමාන කරනවා. ඒ වගේම තමන්ගේ හිතේ තියෙන ශ්‍රද්ධාව, වීරය, සතිය, සමාධිය, ප්‍රඥාව මෙන්න මේ අංගයන් අපි ඒ මට්ටමත් එක්ක සංසන්දනය කරමින් අපි සමාන කරන්නට උත්සාහවත් වෙනවා. ඒකට මේ බඳු මට්ටමේ ශක්තිමත් ඒ හිත පවත්වපු නිසා තමයි මේ මට්ටමේ ප්‍රතිසන්දියක් ලැබුණේ. එහෙනම් මාත් මේ බඳු මට්ටමේ ශ්‍රද්ධාවක් පවත්වන්නට ඕන. එක එක කතාවස්තු ආශ්‍රයෙන් කෙනෙකුට මේ භාවනාවට පාදක කරගන්න කරුණු හිතන්නට පුළුවන්කම තිබෙනවා. දැන් උදාහරණයක් හැටියට බුදුරජාණන් වහන්සේගේ ධාතු පූජා පවත්වනකොට අර එක උපාසකම්ම කෙනෙකුට පූජා කරන්නට කියලා දෙයක් තිබුණේ නැහැ. ඒ උපාසිකාව ඒ වෙලාවේදී ඒ පාසිකාවට තිබුණ එකම සම්පත්තියක් එකම දැකපු දේ තමයි ලස්සනම දේ තමයි වැටකොළු මල් තුනක්. මේ වැටකොළු මල් තුන අරගෙන යනවා ඒ පූජා කරන්නට කියලා. වැටකොළු මල් තුන අරගෙන පූජා කරන්නට යනකොට අතරමඟදී ගව දෙනක් ඇනලා ඇය කලුරියට කලුරිය කරනවා. පූජා කළත් නැහැ. තාම මේක පූජා කළත් නැහැ. පූජා කළත් නැතිව ඇය අර කුසලයේ පිළිබඳව තිබුණ ඒ ශ්‍රද්ධාව නිසා, ඒ වීරිය නිසා, ඇයගේ තිබුණු ඒ කුසල ශක්තිය නිසා ඇය දිව්‍ය ලෝකයේ ඉපදිනවා. එතකොට දැන් බලන්න පූජාව කියන දේ මොනතරම් සුළු වැටකොළු මල් තුනක් වගේ දෙයක්ද? ඒ වගේම උත්පත්ති ලැබපු තැන මොන වගේ ප්‍රධාන තැනක්? මේකට හේතුව මොකක්ද? මේකට හේතුව මලක් නෙමෙයි. මේකට හේතුව පුද්ගලයක් නෙමෙයි. මේකට හේතුව පූජා කරන්නට අරගෙන ගියපු කෙනක් නෙමෙයි ඒ පිළිබඳව පවත්වපු චේතනා සම්පත්තිය. චේතනා සම්පත්තිය. එයාගේ හිතේ මහා ශ්‍රද්ධාවක් තිබුණා. ශ්‍රද්ධාවක් තිබුණා. එයාට තියෙන එකම දේ වැටකොළු මල් තුන අරගෙන ගිහිල්ලා පූජා කරන්න ඕනේ කියන ශ්‍රද්ධා සම්පන්න සිත. එතකොට අපේ හිත නැමෙනවද? එහෙම පූජාවක් කරන්න. අපේ හිතේ එහෙම ශ්‍රද්ධාවක් තියනවද? තමන් පිළිබඳව ආවර්ජනා කරලා බලනවා. ශ්‍රද්ධාව අඩු නම් මම ශ්‍රද්ධාව දිනු කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ මේ බඳු ගුණ ඇති මහෞත්තමයන්න් වහන්සේ නමක්. උන්වහන්සේ පූජ්‍යාර්හයි. මේ ගුණයට උන්වහන්සේ පූජ්‍යාර්හයි කියලා අපි ශ්‍රද්ධාව දිනු කරමු. ඒ වගේම සීලය නිසා කෙනෙක් සුගතියෙහි උපදින විදිහ අපි හොඳට බලනවා. කෙනෙක් සිල් ආරක්ෂා කරලා සීලය නිසා සුගතිගාමී වුණ ආකාරය දකිනවා. එතකොට අන්න අපි ඒ පිළිබඳව බලලා මගේ තුල සීලයේ විදිහට පවතිනවද පිරිසිදු? Taman සිල්වත් වෙනවා. Tamanගේ අඩුපාඩු තියෙනවා නම් ඒක සකස් කරගෙන. මේ වෙලාවට නැවත නැවත නැවත නැවත එයා අර දෙවියන්ගේ विद्यमान වන ගති ස්වභාව, ගුණ ස්වභාව පිළිබඳව බලමින් එයා Taman තුල එය උපදවා ගන්නට උත්සාහවත් වෙනවා. මේකෙදි ඉන්ද්‍රිය සමතාවයත් උපදිනවා කියලා කිව්වේ අපි ශ්‍රද්ධාව, වීරය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන මේ ಗುಣධර්මයන් අපි ඒබඳු මට්ටම් වල පවත්වන ಗುಣධර්මයන් දෙස බලමින් අපි මෙහි හික්මෙන්නට උත්සාහවත් වන නිසා. ඒ වගේම සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන මේ ගුණයන් පවා කියන්නේ මේ ආර්ය ධනෙ කියලානේ අපි කියන්නේ. මෙන්න මේ ආර්ය ධනය නිසා තමයි ඒ අයට එතන උපදින්න පුළුවන්කම ලැබෙන. දිව්‍ය ලෝකයන්ව සල්ලි තියෙනවා. දිව්‍ය ලෝක යන්න ධනෙ තියෙන්න ඕනේ. ධනෙ නැතුව දිව්‍ය ලෝක යන්න බෑ. මොන ධනෙද තියෙන්න ඕනේ? ඒකට පුළුවන් කමක් නෑ රුපියල් තිබ්බද ඩොලර්ස් තිබ්බද කියලා ඒ දිව්‍ය ලෝක යන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. දිව්‍ය ලෝක යන්න තියෙන ධනෙ තමයි සද්ධා ධනං සීල ධනං සුතචාග පඤ්ඤා ධනං මේවා තමයි ධනෙ. එතකොට මේ ධනය Taman තුල ඇති කරගන්න අපි බලනවා එතන ඉපදුනා නම් ඉපදුනේ මේ බඳු මට්ටමේ කෙනෙක්. ඇතැම් අය එතන ඉපදුනේ ඇතැම් අය එතන ප්‍රතිසන්දි ගත්තේ පූජා කරගන්නවත් කියලා ඉතාම සුළු දෙයක්වත් Taman සතුව නැතුව තියෙනකොට කන්න ලැබුණ එකම ආහාරය දවස් ගණනාවකට Tamanට ලැබුණ එකම ආහාරය පූජා කරනවා. ඒක තමයි සුගතිගාමී වෙන්න තිබුණ හේතුව. එතකොට බලන්න එයාගේ තියෙන එයාගේ හිතේ තිබුණ ශ්‍රද්ධාව. දැන් ඒ ශ්‍රද්ධාවත් එක්ක Tamanගේ හිතේ තියෙන ශ්‍රද්ධාව සමානුපාත කරලා බලනකොට මොකද වෙන්නේ? අපිට පේන අපේ ශ්‍රද්ධාව කොච්චර අඩුද කියලා. ඔබ හිතන්නකෝ ඔබ තුලින් ඔබට දවස් ගාණක් කන්න හම්බෙලා නැහැ. ඔබ කුසගින්න ඉන්නවා. ඔබ කුසගින්න ඉන්නකොට ඔබට යම් කිසි විදිහකින් ඔබට හම්බෙනවා දානයක්. කෑම ටිකක් හම්බෙනවා කෑම පාර්සලයක්. ඔබ කුසගින්න ඉන්නකොට ඔබට කෑම පාර්සලයක් හම්බෙනවා දවස් 3ක් විතර ඔබ කාලා නැහැ. හැබැයි කවුරු හරි පින්ඩපාත වෙනවා දකින්න. ඔබට පුළුවන් ද ගිහිල්ලා මහා සංඝරත්නය අරමුණු කරගෙන මේ ලැබුණු පූජාව පූජා කරන්න. කුසගින්න වේදනාව එක පැත්තකින් දැනෙනකොට ඔබ කොහොමද පූජා කරන්නේ? ඒක පූජා කරන්න බෑ. හිතේ මහ බලවත් ශ්‍රද්ධාවක් නැත්තම් බලවත් ප්‍රඥාවක් නැත්තම් කුසලයේ පිළිබඳව මහ සිහියක් නැත්තම් වීරයක් නැත්තම් ඒක අරගෙන ගිහිල්ලා පූජා කරනවා කියන දේ කරන්න බෑ. ඒකට මහ ශක්තිමත් හිතක් තියෙන්න ඕනේ. එතකොට මේ ශක්තිමත් හිතෙන් අරගෙන ගිහිල්ලා තමයි මේක පූජා කරන්නේ. එතකොට මේ මේ කාලය තුල හැම මිනිස්සෙකුටම අපි ගත්තොත් අපේ ලංකාවේ ජීවත් වෙන බොහෝ දෙනෙකුට බොහෝ අපහසුතාවලට බොහෝ පීඩාවන්ට මුහුණ පාන්නට සිද්ධ වෙන කාලයක්. වෙනසනේ අපි තියෙන කාලේ පින්කම් කරාට වඩා පින ගැන හිතන්න ඕනේ කාලයක්. ඇයි අපේ හිත කුසලයේ ශක්තිමත්ද නැද්ද කියන එක අපිට තීරණය කරගන්න පුළුවන් කාලයක් මේක. තියෙද්දි විතරක් පින්කම් කරන එක නෙමෙයි අපේ තියෙන බුද්ධිමත්කම වේත්තේ. කුසලය කියන එකක් නොහැර සිද්ධ කිරීම. ඒ වගේම කුසලය කියන එක මහා බලවතර ශ්‍රද්ධාවකින් සිද්ධ කිරීම. එතකොට මේ ශ්‍රද්ධාව නැතුව ඒක අපිට කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. සමහර අය ශ්‍රද්ධාස්මන තමන්ගේ කොණ්ඩේ දන් දීලා කේස කෙස් ටික කපලා දන් දීලා දන් දීපු අවස්ථා අපි දන්නවනේ. ඉතිහාසයේ කතා ප්‍රවෘත්තිවල දැක්කනවා ශ්‍රද්ධාස්මනගේ කතා වස්තු අපි අරගෙන බැලුවොත් සමහර අය බැලමේකම් කරලා දන් දෙනවා. සදනෙන් දන් දෙන්න එක රජ කෙනෙක් ගිහිල්ලා එයා උපයන්නට ඕන කියලා වෙස්සලාගෙන ගිහිල්ලා කුඹරකට ගිහිල්ලා ගොයන් කපලා දන් දෙනවා. එනතන මේ තමයි දානය. මහා නියං කාලයක සමහර වෙලාවට අපිට දකින්න පුළුවන් අපේ ඉතිහාස කතා ප්‍රවෘත්තිවල එකම කරගහක් ඇසුරු කරගෙන පවුලක් ජීවත් වෙනවා. කර කියලා ගස් වර්ගයක් තියෙනවා. මේ ගහේ කොළ බොහොම වියලි කාලයට ඔරොත්තු දෙන ගහක් මේ කොළ බොහොම රසවත් කොළ එහෙම නෙමෙයි බොහොම නීරස කොළ හැබැයි ගුණදායකයි. මෙන්න මේ කොළ අනුභව කරලා ජීවත් වෙන පවුලක් ඒ අයට ඉතුරු වෙන කොළ ටික වික්ෂණාංශලට දන් දෙන එක අවස්ථාවක්. ඒකෝට මෙන්න මේ වගේ අපි දේවල් දකිනකොට මේ දිව්‍ය ලෝකයේ උත්පත්ති ලබන්නට ඒ අයට හේතු වුණ කරගත්ත බලවත් කුසල්. දැන් ඒ කුසල් එක්ක සමානුපාත කරලා ඔබ ඔබේ මනස තුල බලනවා හැම වෙලාවකදීම මට ඒ බඳු මට්ටමේ ශ්‍රද්ධාවක් තියෙනවද? දැන් ධනෙනේ අපි කියවනේ මුදල් තියෙන්න ඕනේ දිව්‍ය ලෝකයන්නේ කියලා. දැන් ඔබේ මුදල් තමයි ඔබ පරීක්ෂා කරලා බලන්න ඕනේ. මට තියනවාද එතෙන්ට යන්න මුදල්? මට තියනවාද ශ්‍රද්ධාව නැමැති මුදල? ඒක අඩුයි නම් එහෙනම් තේරුම් ගන්න අපිට එතෙන් යන්න පුළුවන් කමක් නැහැ කියන එක. අපිට එතෙන් යන්න පුළුවන් කමක් නැහැ. ඒක ඉන්න තැනිනුත් පල්ලෙහාට වැටෙන්න තියෙන හේතුවක් තමයි ඒක. අර සමහර වෙලාවට මතවාද ප්‍රකාශ වෙනවනේ මේ කාලේ. අර එක්තරා භික්ෂුණාසනමක් උපදේශ දීලා තිබුණ දේ තමයි පහම්පත්තු කරේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ තරහ වෙන්නේ නැහැ. මොකද මේ කාලේ තෙල් ගණන් වැඩි කියලා. දැන් පින්නතුනේ අපි හොඳට තේරුම් ගන්න ඕන දේ තමයි අපි පහනපත්තු කරන්නයි කියන එක. පහනපත්තු කළා කියලා බුදුහාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ පින්නම් පව්වාග්‍යතුන් වහන්සේට එකෙන් ලැබෙන දෙයක් නැහැ. ලැබෙන්නේ මොකක්ද? ඒක ලැබෙන්නේ අපිට. මොකද්ද? අලෝභ, අද්වේෂ, අමෝහ සහගත චේතනාව. අපි බුදුරජාණන් වහන්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේට ආලෝකයක් වේවා කියලා පූජා කරන්නේ. ඒ ශ්‍රද්ධාව කොහෙද ඇති වෙන්නේ? Tamange හිත පැත්තේ. කර්මයේ කර්මඵලය දන්න නුවණ කොහෙද ඇති වෙන්නේ? Tamange හිත පැත්තේ. දාන චේතනාව ඇති වෙන්නේ කොහෙද? Tamange හිත පැත්තේ. ඒ තෙල් ටික අපි පහනපත්තු කරන්නේ නැතුව ව්‍යංජනයකට දැම්මොත් එන්නේ අපිට ඒක අද දවසේ කන්න පුළුවන්. පොඩි දෙයක් එක වේලක එක්කෙනෙකුට පරිහරණය කරන්න තියෙන දෙයක්. ඒකෙන් මොකද්ද වෙන්නේ? ඒක ඉවරයි. පහුදා වෙනකොට ගන්න දෙයක් නෑ. හැබැයි එකෙන් කුසලයක් වෙලාද? කුසලයක් වෙලක් නෑ. හැබැයි එක පහනක් පත්තු කිරීමෙන් ලැබෙන ආනිසංස කොච්චරද? පහන පත්තු කරන්න ඔබ කොච්චර දෙයක් කරන්න ඕනේ? මේ වෙලාවේ තෙල් ටිකක් නැතුව ඉන්න ඔබ තෙල් පහනක් බුදුරජාණන් වහන්සේට පත්තු කරන්න ඔබ මොනතරම් බලවත් ශ්‍රද්ධාවකින් පසු වෙන්න ඕනද? ඔබ මොනතරම් හිතේ ප්‍රඥාවක් තියෙන්න ඕනේද? බාධාව ඔබට නැතිකම කොච්චර මැඩගෙන කරන්න ඔබට වීරයක් තියෙන්න ඕනද? කොච්චර කුසලයේ පිළිබඳ ඔබට සිහියක් තියෙන්න ඕනද? ඔබේ හිතට අකුසලයක් නොපැමිණේවා කියලා. මෙන්න මේ කුසලයේ තුල තියෙන ශක්තිමත් කමෙන් තමයි කෙනෙකුට නැතිම වෙලාවකත් පහනපත්තු කරන්න පුළුවන්කම තියෙන්නේ. වැදගත් වෙන්නේ ලෝභයෙන් කෑම ආහාරයක් විදිහට ගැනීමද පහනක්පත්තු කිරීමද වැදගත් වෙන්නේ පහනපත්තු කිරීම. ඇයි ඒක ඒකේ වැදගත් වෙන්නේ කුසලයේ අපි කර්මයේ කර්මඵලයේ දන්න නුවණක් අපිට තියෙනවා. ඒකෙන් ලැබෙන විපාක පිළිබඳව අපි දන්නවා. ඒ වගේම අපි දන්නවා ඒකේ තියෙන වටිනකම මොකක්ද කියලා. හැදෙන්නේ හිත කියලා. එතකොට අපි අර දෙවියන්ගේ මට්ටමත් එක්ක අපි හිතනවා කියලා කියන්නේ හැමෝ ඒ මට්ටමක උපදින්න ඒසා ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ ඒසා ප්‍රඥාවක් තියෙන්න ඕනේ ඒසා සිහියක් තියෙන්න ඕනේ ඒසා වීරයක් තියෙන්න ඕනේ එතකොට අපේ හිතේ ඒකාග්‍රතාවයක් ඒසා තියෙන්නට ඕනේ. එතකොට දැන් අපි මේ කුසලයේ කරන්න අපි පෙළඹෙන හේතු ටික මෙහි සම්පාදනය කරගන්නවා ඒ ඒ මට්ටමත් එක්ක හිතමින්. එතකොට අන්න ඒ විදිහට අපි මේ කුසලයට අවශ්‍ය පසුබිම නිර්මාණය කරගන්නකොට කුසලයට අවශ්‍ය පසුබිම අපි සකස් කරගන්නකොට නිරන්තරයෙන්ම මොකද වෙන්නේ? හැම වෙලාවකදීම අපේ හිත අර සුගතිගාමී වන්නට සුදුසු මට්ටමේ බලවත් කුසල සහගත සිතුවිලි වලින් පරිපූර්ණ සිතක් බවට පත්වීම සිද්ධ වෙනවා. ඒ වගේම අපි ඉන්ද්‍රිය ධර්මයන් ගැන නිරන්තරයෙන් මෙනෙහි කරන නිසා අපිට ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව අවබෝධ කරගෙන දියුණු කරන්න පුළුවන්කම ලැබෙනවා. දැන් මම කියවනේ අපි ශ්‍රද්ධාව බලනවා. ශ්‍රද්ධාව අඩුයි කියලා තේරුණොත් දැන් ශ්‍රද්ධාව දියුණු කරන්න බලනවා. වීරිය අඩුයි කියලා තේරුණොත් ඔන්න අපි වීරිය දියුණු කරන්න බලනවා. සිහිය අඩුයි කියලා තේරුණොත් සිහිය දියුණු කරන්න බලනවා. ඒ වගේම එයාට තේරුණොත් එහෙම එතනදී ප්‍රඥාව අඩුයි කියලා එයා ප්‍රඥාව දියුණු කරන්න බලනවා. කර්මයේ කර්මඵලය දන්න නුවණ ආදී දේවල් වලට හිත තියලා. දැන් මේ විදිහට එයා ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරන්න උත්සාහවත් වෙනකොට නිකම්ම ඉන්ද්‍රිය සමතාවය උපදිනවා හිත එකඟ වෙනවා. ඒ පවත්තන මානසිකාරය තුළ දේවතානුපස්සනාව තුළ මේ හිත එකඟ වෙනවා. ඒ වගේම එයා ධනවතෙක් වෙනවා ආර්ය ධනයන්. ආර්ය ධනය තුළ එයා ධනවතෙක් බවට පත් වෙනවා. එතකොට කොටින්ම කියනවනම් එයා ජීවමාන දෙවි කෙනෙක් වෙනවා. එතකොට එයාගේ හිත එතකොට ඒබඳු හිතකට ඒබඳු විපාකයක් ලැබෙනවා කියන එක හේතුවකට ඵලයක් ලැබෙනවා කියන එක सिद्ध වෙන දෙයක්. අන්න ඒ නිසා සමාන සිත්ති පුද්ගලය හැමදාම ලෝකෙ සැසඳෙනවා. සමාන සිත්ති පුද්ගලය හැමදාම ලෝකෙ සැසඳෙනවා. එතකොට ඒ මට්ටමේ කුසල කුසල් කරලා එබඳු මට්ටමේ සිතකින් ඉපදුනා නම් දෙවිවරු වෙලා යම් පිරිසක් ඒකයි කිව්වේ දෙවිවරු පවා බොහොම මෛත්‍රී සහගත වේ අය දිහා බලනවා ඒ අයගේ පිහිට ලැබෙනවා කියලා. ඒකට මේ දේවතානුපස්සනාව මෙන්න මේ විදිහට තමයි අපි සිද්ධ කළ යුතු වෙන්නේ. ඒ නිසා මේක අනුපස්සනාවක්, මේක අනුස්සති හයෙන් එක භාවනාවක්. එතකොට මේ අනුස්සති හයෙන් එක භාවනාවක් වෙන දේවතානුපස්සනාව භාවිත කරන්න. ඒකෙන් මේ ලෞකික අර්ථ ගොඩාක් සාධනය කරගන්න පුළුවන්කම තියෙනවා. ඒකට ඒකෙන් අපේ ජීවිතයට ලං කරගන්න පුළුවන් කුසල මාර්ගයක අපේ ජීවිතේ නිතරම පවත්වා ගන්න පුළුවන්. හැම වෙලාවකදීම ඔබේ හිත පිළිබඳව දැන් අවධානයෙන් පසු වෙන්නේ. අන්න අපිට නූපන් අකුසල් නූපදවන්න, උපන් අකුසල් දුරු කරන්න, නූපන් කුසල් උපදවන්න, උපන් කුසල් වැඩි දියුණු කරන්න පුළුවන්කම තියෙනවා. මේ තමයි දේවතානුපස්සනාවේ ਦਿੱත්ත ධම්මවම අපි ලබන දේ. අපි ලබන යහපත. එතකොට මේ විදිහට දේවතානුපස්සනාව දිනු කරන කෙනෙක් හැම මොහොතකම තම සිතට නැඹුරු වූ කෙනෙක්. තම ආධ්‍යාත්මයට නැඹුරු වූ කෙනෙක්. එයා බාහිර ලෝකෙට නැඹුරු වෙලා ඒ අරමුණුත් එක්ක ගැටි ගැටිය ඉන්න යන කෙනෙක් නෙමෙයි. එයා දකින්නේ තමන්ගේ හිතේ තිබෙන කුසල නිස්සිත සිතුවිලි වැඩි කරගන්න විදිය. තමන්ගේ හිතේ තියෙන ඉන්ද්‍රිය වැඩි කරගන්න විදිය. තමන්ගේ හිතේ තිබෙන ආර්ය ධනය වැඩි කරගන්න විදිය. එතකොට මෙන්න මේ විදිහට එයා නිරන්තරයෙන්ම යාගේ හිත කුසලයේ තුල බලවත් කුසල චිත්තයන් උපදව ගන්නවා. හිත එකඟ වෙනවා අකුසල් ටික යටපත් වෙලා යන්න පටන් ගත්තා. එතකොට ඒක පාදක කරගෙන යාට පුළුවන් රාගය දුරු කරන්න පුළුවන්, ద్వේෂය දුරු කරන්න පුළුවන්, මෝහය දුරු කරන්න පුළුවන්. ඒක පාදක කරගෙන එයා රාගය දුරු කරන්න පුළුවන්. බුර පුරා නැගෙන රාගසිතුවිලි තියෙනවා නම් එයා බලනවා. රාගය හේතු කරගත්තොත් කෙනෙක් යන්නේ දුගතියට. එහෙනම් මම මෙතන විරාගය උපදව ගන්නට ඕන. ලෝභය ඇති වෙනොත් මම යන්නේ දුගතියට මම මෙතන අලෝභය ඇති කර ගන්නට ඕන. එතකොට එයා අර දෙවියන් එක්ක සමානුපාත කරමින් ශාක්‍යත්වයේහි දෙවියන් තබමින් මෙතන හික්මනකොට එයාගේ හිත හැම වෙලාවකදීම බොහොම උසස් තැනකට එයාට ගන්න පුළුවන්කම තියෙනවා. එතෙන් ප්‍රතිසන්දි වශයෙන් යන්නේ. හදිස්සිය හරි මේ ජීවිතේ නිවන් දකින්න බැරි වුණොත් ඒ ඒ තලයට සුදුසු මට්ටමේ හිත වඩලා තියෙන නිසා ඒ තලයේ දිව්‍ය ලෝකේ ප්‍රතිසන්දිය ගන්න හෝ ඒක හේතුවක් බවට පත් වෙනවා. එතකොට මෙන්න මේ විදිහට හිත දියුණු කරලා වීරය වඩන්නට පුළුවන්කම තියෙනවා. මෙහෙම වීරය වඩනකොට ඒක පාදක කරගන්න පුළුවන් ඊට පස්සේ විපස්සනාව පැත්තට. ඊට පස්සේ විපස්සනාව පැත්තට ඒක පාදක කරගන්න පුළුවන්. කොහොමද විපස්සනාව පැත්තට ඒක පාදක කරගන්නේ? විපස්සනාව පැත්තට පාදක කරගන්න. දැන් අපි බැලුවේ මේ මේ දේවතානුපස්සනාව තුළ අපි කරේ අර පුද්ගල භාව වශයෙන් බලන දෙයකටත් වැඩිය මේ සිතේ කොටස් පිළිබඳව යම් විච්ඡේදනයකුත් එක්ක මේක කළේ. මේ ශ්‍රද්ධාව මේක තමයි ශ්‍රද්ධාවේ ස්වභාවය. මේක තමයි වීරයේහි ස්වභාවය. මේක තමයි සතියේ ස්වභාවය. දැන් අපි හඳුනාගත්තා මේ ගති ටික. එතකොට මේ අකුසලයේ මේ ලෝභයේ ස්වභාවය, මේ ද්වේෂයේ, මෝහයේ ස්වභාවය මේ ගති ටිකක් හඳුනාගත්තා. දැන් තව විදිහකින් කියනවා නම් මේ හේතු සහ ඵල මේ කුසල් හේතු ටික වඩලා තමයි දිව්‍ය ලෝකේ දෙව්ලොව කෙනෙක් ඉපදුනේ මේ කුසල හේතු ටික වඩලා කුසල හේතු ටික දියුණු කරලා තමයි දිව්‍ය ලෝකේ කෙනෙක් ඉපදුනේ දැන් ඔන්න කුසල විපාකය ගැන යාට තියෙන දැක්ම ඊට පස්සේ තවත් එයා බලනවා අකුසල හේතු කළොත් එයා දුගතිය යනවා දැන් එතකොට හේතුඵල ධම ඇතුලේ එයාට තියෙනවා ලෝකෝත්තර දර්ශනයකට අදාළ වෙන ඥාන දර්ශනයක් පවත්වන්න අවශ්‍ය වන වස්තු බීජ ටික. ඒ තමයි හේතු සහ ඵල. නැතිනම් කර්ම විපාක ආය කර්ම නැවත විපාක. පටිච්චසමුප්පන්න ධර්මතාවයක්. අර ක්‍රියාවලිය පිළිබඳව පවත්වන මානසිකාරයම තව දුරටත් එයාට දියුණු කරගෙන පටිච්ච සමුප්පන්න ධර්මයක් විදිහට තමන්ගේ ජීවිතය දිහා බලන විදිහට එයාට ඒක දිනු කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. බලනවා අද කුසල හේතු ටිකක්. කුසලයක් කරනවා කියලා කියන්නේ මේ හිතේ කුසල හේතු ටිකක් සකස් කරගන්න එක. එතකොට ඒ තැනක අවිද්‍යා කර්ම තණ්හා කියන ටික යෙදුනට පස්සේ තමයි යම් තැනක ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන්කම තියෙන්නේ. ඒකට කියනවා අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව කියලා. එතකොට මේ කුසල් සිතකට ස්කන්ධ ටිකකට යෙදෙන තණ්හාව කියන මේ කෙලෙස් ටිකත් කුසල කර්මය කියන කර්මයක් මේ ටික ඔක්කොම එකතු වුණාම මොකද වෙන්නේ? කුසල භූමියක ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන්කම හැදිලා තියෙනවා. අපි දෙවියෙක් කියලා පුද්ගලයෙක් කියලා කිව්වට මෙබඳු කර්මසිතකට විපාකයක් විදිහට ඒබඳු තනක් ඇසුරු කරගත්ත විඥානයක් පහළ වුණා. එතකොට මේ විඥානය කියාවන එතන නාම රූප සකස් වුණා. අපි එතකොට මේ පවතින පුද්ගල බව දුරවන්නට සුදුසු වුණ දර්ශනයක් ඊට පස්සේ දිනු කරනවා. මේ හේතුව නිසා එතන ඵලයක්. නැවතේ ඵලය ඇති වෙච්ච තැන එයා නැවත හේතු සකස් කරගන්නවා. එයා පුද්ගලයේ Taman දෙවියෙක් කියලා දැකලා එතන නැවත හේතු සකස් කරගන්නවා. නැවත නැවත හේතු සකස් කරගන්නකොට ඒ හේතු වලට ඵලය නැවත නැවත සකස් වෙනවා. එතකොට මේ ලෝකේ හැම වෙලාවකදීම අපි පුද්ගල භාවයකින් ඇසුරු කළාට මෙතන පවතින්නේ හුදෙක්ම හේතුඵල ධමක පැවැත්ම නේද? මෙන්න මේ දර්ශනයේ පේන විදිහට තමන් පිළිබඳවත් දෙලස බලනවා, බාහිර පිළිබඳවත් දෙලස බලනවා. එතකොට පටිච්ච සමුප්පන්න ධර්මතාවය පිළිබඳව නුවණ ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒකයි කියේ ලෝකෝත්තර ඥාන දර්ශනය පදවන්නට මේක පාදක කරගන්නටත් පුළුවන් මේ වඩන භාවනාව. එතකොට මෙන්න මේ විදිහට දේවතානුපස්සනාව ඔබ මුලින් ඉඳලා දිනු කරන්න පටන් ගන්න. පළවෙනියටම මේක වැඩිීමේදී ප්‍රායෝගිකව වැඩිීමේදී මේ භාවනාවේ ස්වභාවය අනුව ඔබට එදිනදා වැඩ හටයුතු කරමිනුත් මේක කරන්න පුළුවන්. ඉස්සෙල්ලා ටිකක් හැබැයි පුරුදු කරන්න දේවතානුපස්සනාව පුරුදු කරනකොට ඉඳගෙන ටිකක් පුරුදු කරන්න. එතකොට පන්සලකට ගියපු වෙලාවක වඩා සුදුසුයි. ඔබ කුසලයක් කරපු වෙලාවක වඩා සුදුසුයි. හවසට තුනුවන් වන්දනා කරපු වෙලාවක දහවල බුද්ධ පූජාව, උදෑසන බුද්ධ පූජාවක් පූජා කළ වෙලාවක වඩා සුදුසුයි. ඒ වෙලාවේ විනාඩි 10ක් 15ක් අරගෙන තමන්ගේ හිතේ තිබුණු චෛතසික ධර්මයන් පිළිබඳව මෙනෙහි කරන්න පටන් ගන්න. චෛතසික ධර්මයන් කියනකොට මෙතනදී ප්‍රධාන කරගන්නේ ශ්‍රද්ධාව. බුදුරජාණන් වහන්සේ පිළිබඳව තමන්ගේ හිතේ තිබුණු තුනුරුවන් පිළිබඳව තිබුණු ශ්‍රද්ධාව කොහොමද? ඊට පස්සේ හිතේ තිබුණු වීරය කොහොමද? හිතේ තිබුණු සිහිය කොහොමද? ඒ වෙලාවේ තමන්ගේ කුසල හිත පිළිබඳව තිබුණු සිහිය කොහොමද? හිතේ ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ පිළිබඳව කරපු මානසිකාර්යය ඇතුලේ තිබුණු ඒකාග්‍රතාවය මොකද්ද? ඒක ගැන එතන ඒ වෙලාවේ තිබුණු ඒ කර්ම කර්මඵල දන්නා ප්‍රඥාව මොකක්ද? මානසිකාර්යය කරන්න. ඔබට තේරෙයි අඩුපාඩු. මට අද සිහිය තිබුණේ නැහැ වන්දනා කරනකොට. මට අද ශ්‍රද්ධාව පැත්තට ඇති වුණේ අඩුයි. ඒ වගේම මට මේක අද බෑ කියලා හිත හිත තමයි කළේ වීරිය අඩුයි. මේ විදිහට ඔබේ හිත පිළිබඳවම වර්ගීකරණයක් ඔබට අඩුපාඩු තේරෙයි. ඔබ හිතන්න ශ්‍රේෂ්ඨ දෙයක් ලබන්න පුළුවන්කම තියෙන ශ්‍රේෂ්ඨ හේතුවකින්. එතකොට දිව්‍ය ලෝකයක එතනදු සියුම් මට්ටමක ප්‍රතිසන්දිය ලැබෙනකොට එබඳු මට්ටමක උත්කෘෂ්ඨ කුසලයක් මට තියෙනවා. එතකොට දෙවියෙක් වෙලා උපදින තැනක එතන සීලය කියන එක මේ ශ්‍රද්ධාව කියන එක බොහොම දියුණු මට්ටමක් තියෙන්නට ඕනේ. වීරය කියන එක දියුණුව තියෙන්නට ඕනේ. සිහිය කියන එකේ කර්මය ඇතුලේ බොහොම දියුණුව තියෙන්නට ඕනේ. සමාධිය ඒකාග්‍රතාවය කියන එක දියුණුව තියෙන්නට ඕනේ. ප්‍රඥාව දියුණුව තියෙන්නට ඕනේ. ශ්‍රද්ධා, සීල, සුතචාග, පඤ්ඤා කියලා ආර්ය ධනෙ පැත්තෙන් උනත් බලන්න පුළුවන්. එතකොට මේ දේවල් දියුණුව තියෙන්නට ඕනේ. එතකොට මෙන්න මේ විදිහට මේ අද මේ දේ ඇතුලේ මට දියුණුව තිබුණේ නැහැ. එහෙනම් මේ දේ මම ශක්තිමත් කරගන්නට ඕනේ. දැන් හැම වෙලාවකදීම අර දේ පිළිබඳව එය තබමින් ඊට අනුරූපීව තමන්ගේ ගති ඒ මට්ටමට හෝ ඊට වඩා හෝ දියුණු කරගන්නට අවශ්‍ය විදිහට අපි මානසිකාරයේ පවත්වන්න පටන් ගන්නවා. මේක ඉස්සෙල්ලම කරන්නේ තමන්ගේ ගති ටික පිළිබඳව මානසිකාරය කරලා දෙවනුව ඒ ගති ටික අපි ආදේශ කරලා බලනවා. එතකොට අපිට අඩුව සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අපි නැවත ඊළඟ දවසේදී ඒක වඩා හොඳින් සිද්ධ කරනවා. සමහර විට අපි වැඩ කටයුතු කරන කට වුණත් ඒ මානසිකාරයේ නිරන්තරයෙන්ම අර අඩුපාඩු වෙච්ච දේ ශ්‍රද්ධාව අඩු වුණා නම්, වීරිය අඩු වුණා නම්, සිහිය අඩු වුණා නම් අපි ඒ දේ ඒ අඩු වෙච්ච දේ දිනු කරගන්න උත්සාහවත් වෙනවා. එතකොට අන්න ඒ විදිහට ඔබ අනවතරයෙන් දේවතානුපස්සනාව වඩන කෙනෙක් බවට පත්වන්නට පුළුවන්කම තියෙනවා. ඒ විදිහට දේවතානුපස්සනාව හැම මොහොතකම নিরතුරුවම පුරුදු කරන කෙනෙක් බවට ඉස්සෙල්ලාපත් වෙන්න. ඊට පස්සේ ඒක පාදක කරගෙන විපස්සනාව පැත්තට නැඹුරු වෙන්න පුළුවන්. ඒක හැම වෙලෙම මේක නිකම්ම මේක අතහැරලා දාලා විපස්සනා පැත්තට ඔබ දියුණු වෙනවා කියන එක හිත අරගෙන යනවා කියන එක නෙමෙයි මෙතනදී කියන්නේ. මෙතනදි කියන්නේ අර භාවනාව හොඳට හිතට ප්‍රගුණ කරලා සිත එකඟ වෙන මට්ටමට තමන්ගේ හිතේ අකුසල විතරක දවසේ අඩු කරගෙන කුසල විතරක වැඩි කරගන්න පුළුවන්කම තිබෙනකොට ඔබ අන්න එතනදි බුද්ධිමත්ව බලන්න පටන් ගන්නවා. මොකක් ගැනද බලන්න පටන් ගන්නෙ? විපස්සනාව පැත්තෙන්. මෙතන මම කියලා පුද්ගලයෙක් විදිහට හම්බ වෙනවා. දෙවිවරු කියලා පුද්ගලයෝ විදිහට අපිට සත්‍යෝ විදිහට හම්බ වෙනවා. මෙතන පවතින හේතුඵල ධර්මයක් නේ. එතකොට මේ එකම හිතක පැවැත්මක් නෙමෙයි අතීතේ තිබුණු මෙහෙම හිතක් නිසා තමයි වර්තමාන විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන මේ ටික ඇති උනේ. එතකොට අතීතයේ තිබුණු කුසල හේතුවක් කුසල සංස්කාරයක් කුසල සංස්කාරයකට හේතුුනේ අවිද්‍යාව කියන දේ. එබඳු සංස්කාර නිමිත්තකට ස්කන්ධ ටිකකට තණ්හා කළ නිසා තමයි තණ්හාව ඇති වෙච්ච තැන අල්ලගත්ත නිසා තමයි මේ විදිහට උපප්‍රාප්ති භවයකට ආවි විඥානයේ නාම රූපය අසුර කරන්න පටන් ගත්තේ. ඒකට කුසල භූමියක් විදිහට අද මිනිස්සෙක් කියලා කියන තැනක අපි එතන නාම රූපය අසුරු කරන්න පටන් ගත්තා. දැන් මේ විපාක විඥාණය මේ නාම රූපය අසුරු කරගෙන යම් තාක් කාලයක් පවතීද ඒ තාක් කාලයක් නැවත නැවත මේ ප්‍රසාද රූප උපදවනවා. මේ විපාකයක් මේ කර්මයක විපාකයක්. මේක සත්‍යයක් නෙමෙයි. කර්මය වෙනස් වුණොත් විපාක වෙනස් වෙනවා. එතකොට මේ විපාකයේ ලැබිලා තියෙන කර්මයකට අනුරූපව දැන් අපි කුසලයක කුසලයේ ගැන කොටිම මේ තැනනේ අපි මේ දේවතානුපස්සනාවට පාදක කරගත්තේ කර්මයට විපාකයක් දෙවියෙක් කියන තැනක. ඒ නිසා අපි ඒ කර්ම සහ විපාක දිහා බලලා අපි අපේ කර්මය කියන තැන හදාගත්ත එක කලේ. දැන් ඒකම පාදක කරගන්නවා එතන සත්පුද්ගල සංඥාව ඉක්මවා යන. ඒතකොට සත්පුද්ගල සංඥාව ඉක්මවා යන විදිහට අපි එතන මානසිකාරය කරන්න නැවත නැවත පටන් ගන්නවා. එතකොට ඔන්න අපිට මේක පාදක කරගෙන අපි විපස්සනාව පැත්තට මේක හිත දියුණු කරන්න පටන් ගැනීමක් වුණා. ඒකට විපස්සනාව පැත්තෙන් අපි හිත වඩනකොට විපස්සනාව පැත්තෙන් හිත දියුණු කරනකොට එය මූලික කරගෙන එය ප්‍රධාන කරගෙන අපිට පුළුවන්කම තියනවා විපස්සනාව කියන දේ මූලික කරගෙන මාර්ගඥාන උපදවන්න ඵලඥාන උපදවන්න. එතකොට මේ දේවතානුපස්සනාව කියන මේ භාවනාව ඇතුලේ අපිට යන්න පුළුවන් දුර ප්‍රමාණය. මේක පාදක කරගෙන නිවන දක්වා අපිට යන්න පුළුවන් දුර ප්‍රමාණය. ඒ නිසා මේක සරල දෙයක් හැටියට දකින්න එපා. මේක බොහොම ගැඹුරින්, ඊටාම සියුම් නුවණක් තියෙන කෙනෙකුට තමයි මේක කරන්න පුළුවන්කම තියෙන්නේ. දේවතානුපස්සනාව වඩන කෙනෙක් බොහොම ප්‍රමුදිතව ජීවත් වෙන, තෘප්තිමත්ව වාසය කරන කුසලකාමී පුද්ගලයෙක් අනිත් අයගේ අවධානය දිනාගත්ත පුද්ගලයෙක් බවට නිරන්තරයෙන්ම පත් වෙනවා. ඒ වගේම මේ පුද්ගලයාට ඒ වඩන කුසලය සුගතිගාමී වීම පිණිස ඒකාන්ත වශයෙන්ම හේතුවක් බවට පත් වෙනවා. නැවතත් කියන්නේ දේවතානුපස්සනාව කියලා කියන්නේ දෙයියෝ ගැන තණ්හාවෙන් හිත හිත ඉන්න එක එහෙම නෙමෙයි. දේවතානුපස්සනාව කියලා කියන්නේ එතනට යන්න හේතු වුණ ඒබඳු මට්ටම් වල තිබෙන යම් ශ්‍රද්ධා සීල සුත ඡාග පඤ්ඤා ආදී දේවල් තියෙනවා නම් යම් ශ්‍රද්ධාවක්, වීරයක්, සතියක්, සමාධියක්, ප්‍රඥාවක් තියනවා නම් ඒ බඳු මට්ටමේ ගුණධර්ම තමන් තුළ विद्यමානද අවිද්‍යමානද කියලා බලලා තමන් තුළ ඒ ගුණධර්ම දියුණු කරගන්න තිබෙන එක මානසිකාර ක්‍රමයක්. ඒ ඔස්සේ ලෝකෝත්තර මාර්ගයට ප්‍රවේශය සලසා ගන්නා ක්‍රමයක් තමයි දේවතානුපස්සනාව කියලා කියන්නේ. නිසා මේ කාල පරිච්ඡේදය ඔබට ඊටාම වැදගත් දේවතානුපස්සනාව දියුණු කරන්න දුෂ්කර කාලයක් දුෂ්කර වටපිටාවක් දුෂ්කර කාලයක දුෂ්කර වටපිටාවක් තුළ කුසලය ඔබේ ජීවිතෙන් ඈත්ව යන්නට නොදී කුසලය ඔබේ ජීවිතය තුළ පුරුදු පුහුණු කරන්න මොකද ඒ කුසලයේ විතරයි ඔබට යම් දිනක පිහිට උපකාර පිණිස පවතින්නේ එනිසා ඒ කුසලයේ නැවත නැවතත් අප්‍රමාදී වන්න ඒකම අනුපස්සනාවක් බවට පත් කරගන්න දේවතානුපස්සනාව මගින් නිර්වාණය කරා යන මාර්ගය සකස් කරගන්නට හේතුවක් බවට පත් කරගන්නේ. ඉතින් කල්පනා කරගන්න සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරය පවත්ලා වටිනා කුසලයක් හැමදෙනාම සිද්ධ කරගන්නට යෙදුනා. ඒ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාම් කඩෝලි සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මා කඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු උපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඒ සියලු කුසලය අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු ඉෂ්ඨකාරක ස්ථානාධිපතිතාදී සියලු දේවගණ සමූහයා මේ කින සතුටින් සාධනාවෙන් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ට උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතුපනිස්සේම වේවා කියලා සාදුයි කියලා දෙවියන්ටත් පින් දෙන්න. මේක ඔබ සෑම සිල් දනාතම මේ කුසලය ඔබ හැම දිනාගම ජීවිතය තුළ යහපත් ලෞකික යහපත් භාවයන් ඇති කරගෙන තුම් වූ නිර්වාණාධිගමනය සිද්ධ කරගන්නටත් සසුන් ධර්මය සුරක්ෂිත කර තබන්නටත් ශක්තිය ධෛර්ය වාසනාව සැලසේවා හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පත්තිය අමා මහ නිවනින් සැනසීම සඳහාමත් මේ කුසලය හේතු ප්‍රනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න හැම දිනාටම පෙරවන් සරණයි